අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඇත්තටම ඔබට වෙන දේ ඔබ දන්නේ දෙකම. මේ කහන් ඉන්න ඔබ මරණයක් ගැන හිතනවනම් උප්පත්තියක් ගැන හිතනවනම් ජීවිතයක් ගැන හිතනවනම්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 සැරියුත් හිමියන්ට ඒ වදාළ පණිවිඩය ඒ ගෞතමයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරනවා හේතුම් පටිච්ච සම්භූත හේතු නිරච්ඡන හේච්චති හේතු තියෙනකොට හට ගන්නවා මේ සිත හේතු නැතිනකොට නැති වෙනවා මේ සිත ඒ ක්ෂණයෙම නැති වෙනවා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 ඔබට මතකද මව්කුසෙන් එළියට ආපු හැටි? කිසිම දරුවෙක් දන්නේ මේ ලෝකෙ බිහිවුණු කිසිම දරුවෙක්ට කියන්න බෑ. ඒකට හේතුව එතන සිතක් නැහැ. සම්මුතිය තුල තියෙනවා විඥානයේ මව්කුස බැසගෙන ඒක නිසායි ඉපදීම නැහැ.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 ටිකෙන් ටික මස් ගුලියක් විදිහට වර්ධනය වෙන හැටි. ඊට පස්සේ ඒක පැලොපියනාලේ හරහා ගර්භාෂය තුළ ඒ මවගේ ඒ ආහාරයෙන් ශ්‍රාවයෙන් ඕජාවෙන් යැපෙන ආකාරය. ගසක බීජ න්යාමයේ ගත්තත් මේකම තමයි. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම නියම ධර්ම බුදුන් වහන්සේ හතරක් දේශනා කරනවා. මේ නියම ධර්ම වල පෙන්වන්නේ ඒක නියම ධර්මයක්. සබදාම. ඒ සබදාම මාපස්තර සිත් වෙනවා එකක්. සම්මුතිය එසේම තිබිච්චායි. අපි සත්‍ය කතා කරමු.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 මා රූපමංච විඥාන විඥානේ මායාව. නැත්තම් මිරිජ වට්ටේ සංඥා සංඥා මිරිගෝ. පේන පින්ඩපමන් රූප රූපේ පේන පීඩ හටගෙන උත්තර එකක්. බුබ්බුලංච වේදනාච වේදනාව තිය බුබුලක්. සංකාරයක් කෙසකක්.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 අර හැඩතලයට ශබ්ද එකතු කළානේ. හැබැයි මේ ශබ්දෙනේ එතකොට අපි දිගටම සිත වෙලා තියෙනවා. අම්මා තාත්තා අයියා අක්කා මේ සිතනේ. හැම සද්දයකම සිතනේ. ඒක ශබ්දයක් නෙතේනේ සිතක් නෙමෙයි. සිතක් කොහෙද තියෙන්නේ? ශබ්දයක්ද ඇත්තටම තියෙන සිතක්.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 එතකොට මේ සෝතය කියන්නේ ඒ සද්දේ නම් සද්දෙම තමයි සෝත විඥානය. ඒකම තමයි අනුසෝතේ. ඒකම තමයි පටිසෝතේ. සෝතේම තමයි සියල්ලටම හේතු වෙලා තියෙන්නේ. සෝපරිශේෂ නිබ්බාන අනුපරිශේෂ නිබ්බාන ඒත් සෝතේ තියෙනවා සෝතේ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 හැඩතලයක් එනකොට ඒකට සද්ද ගැට ගැහෙනකොට අන්න දෙක එකතු වීම නිසා එතන හැඩතලයේ බාහිරය කියලා අරගෙන නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන මොකක්ද ප්‍රසාදේ කියන්නේ ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙන්නේ ඒක ප්‍රසාදයක්නේ මෙන්න මේ වගේ මෙතන ප්‍රසාදවත් වීමක් නේ තියෙන්නේ වර්ණයට ආලෝකයට ඒත් එක්කම සද්දයක් ආවම මොකද වෙන්නේ? ඒ සද්දෙත් එක්කම මේ ප්‍රසාදේ එනවා. එකතු වෙනවා. මෙතනට කියන සිත කියලා. හැබැයි ඒ හැඩතලයක දෙයක් තිබ්බද? හැඩතලයක හැඩතලයක් වමයි. ආලෝකය ආලෝකයක් පමණයි මොකද්ද කියලා නැහැ. ආලෝක කියලා දෙයක්ත් පනවන්න පුළුවන්. ඒකත් සම්මුති සම්මුතිය කියන්නේ වෙන සද්දෙම තමයි.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 ඒක ඒක කෙනෙක් ආත්මයක් පණවන්න පුළුවන් එකක් නෙමෙයි සිද්ධිය සබදාවක්. මේක ඔබට ප්‍රායෝගික අත්දැකීම එක්ක ගලප ගන්න. මේ shabdේ තමයි සිත කියන්නේ. ඒකයි නිතරම අහන අර නිතරම අහන එක තමයි වැඩ කරන්නේ. ඔය ගොඩක් වෙලාවට ඔබට ඇහෙනවනේ. ගොඩක් කලාට කෝවිල් වල බෙර ගහන ඒවා කියන ඒවා දැන් පන්සල් වල දැන් පන්සල් වලත් ඒකම කරනවා. ඒ සද්දේ ගාතාව තියාගෙන කියනවනේ. එතකොට පල්ලි වලත් ඒකම කරනවනේ. අර එකම සින්දුව තියාගෙන කියනවා. මේක තමයි මිනිසුන්ව බඳ ගන්න ක්‍රමය. මායාව. මේක තමයි මෝහනේ. වෙන එකක් නෙමෙයි.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 දැන් ගෙට ගෙහුන් නැත්තම් මොකද වෙන්නේ? ඒ හැඩතලෙට දැන් ඕක ගෙට ගෙහින්නේ කොහොමද? දැන් ඔබගේ මනසෙන් එනවා කලින් ආපු shabdේ. ඒක නාමයේ විදිහට එනවා. අර හැඩතලේ ඒ විදිහට මෙනෝ මේ මොහොතෙත්. හැඩතල එනකොට මේක ගැට ගහනවා නාම රූපේ. එක්ක රූපේ එනකොට නාමයේ ගැට ගහනවා. එක්ක කවුරු හරි කෝල් එකක් කර දීලා අර සද්දේ කිව්වම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 එතන මේ හුළඟනේ. ඒ සද්ද කියලා දෙයක්වත් නැහැ. මේකේ මුකුත්ම හම්බ වෙන්නේ නැහැ. ඒකයි න පටවි න ආපෝ න තේජෝ කියලා එහෙමම කියන්නේ. මේක කිසි දෙයක් පනවන්න බෑ. මේ සබා දහම අපි සබා දහමයි අවබෝධ කරගන්න කිව්වේ ඒකයි. මේක සබා දහම කියලා දෙයක්වත් නැහැ. මේක ශුන්්‍යතාවයක් තියෙන. මුකුත්ම හම්බ වෙන්නේ නැහැ මේ ශුන්්‍යත විහරණේ. ඒකයි මේක අනිමිත්ත නිමිත්තක් කියන්නේ දැන් දරුවා කියන්නේ නිමිත්තක්.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 ඒකයි අතීතං නාත්ව ධම්මීයන අපටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා අතරතර විපස්සති කියලා කියන්නේ. ප්‍රත්‍යඋප්පන්න ප්‍රත්‍යඋප්පන්න මේ මොහොතේම හටගෙන්නේ උත්තේ. සබදාම සබදාම කියලත් නැහැ ශුන්‍යතාවයක් තායති. මේකේ සිතක් නැහැ. කෙනෙක් නැහැ. මේක හොඳින් නුවණින් හොඳට දැක්කොත් තේරෙයි.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 සම්මුති සම්පූර්ණයෙන් බිඳ ගන්නකොට මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. චැලෙන් මිදුණු සිතේ